ලක්මාලි මහත්මිය ඔබතුමිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මුලින්ම ප්‍රශ්නය නම් ස්වාමීන් වහන්සේ දැන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ප්‍රශ්නයට සම්බන්ධව එක සම්බන්ධ කියන්නේ ස්වාමින් වහන්සේ දැන් අපි ඔය වගේ වෙලාවට අපි ගොඩක් විතක්ක සංඨාන සූත්‍රයයි සබ්බාසව සූත්‍රයයි පාවිච්චි කරනවානේ ඔය වගේ දේවල් වලදී සමතුලිත කරගන්න. එතන විතක්ක සංඨාන සූත්‍රයේ විතක්ක සංඛාර සංඨානයි ආදීනමයි කියන එතන කරුණු පහක් තියෙන වෙලාවේ ඒ මං ටිකක් හිතනවා හැම වෙලේම අනිත් ටික සමතද මේ දෙක විතරද විදර්ශන මං හතරවෙනි එක තමයි කැමැති විතක්ක සංඨාන සංඨාන අකුසලයේ මූල හේතුව මෙනෙහි කිරීම අර අනිත් දෙවෙනි එක ආදීනව මෙනෙහි කිරීම ඒ දෙක විතරද ස්වාමින් වහන්ස විදර්ශනාවට බර කරන්න කරගන්න පුළුවන් අනිත් ඒවා ටිකක් සමතේට බරයි කියලා තමයි මට හිතෙන්නේ. ඔව් එතන සමත විදර්ශනා දෙකම තමයි මේ ඒ ක්‍රම තුලින් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දැන් අර උඩු උඩු ඇන්දෙන් යටි ඇන්ද තද කරගෙන තල්ල තද කරගෙන දිව තද කරගෙන ඒ ඒ වගේ අවසාන වශයෙන් කියන ක්‍රමය තුල වුණත් අර දැඩි වීර්යය යොදලා කයේ සහයත් අරගෙන. එතකොට එතනදිත් ඒ සමත ක්‍රමය තමයි. එහෙම එහෙම කරන්න ඕනේ විදර්ශනාවේදී. විදර්ශනාවේදී කෙලින්ම ප්‍රඥාව යොදවලා. ඉතින් ප්‍රඥාව යොදවලා දැන් අර අපි මුලින් කිව්වා වගේ දැන් මේ ප්‍රඥාව මේ මට්ටමට අවදි වුණොත් තමයි ඒක කලබලයක් නැතුව ප්‍රඥාවෙන් දැකලා වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම ප්‍රඥාව උපදින්නේ නැතිනම් අපි අර විදිහට කයේ සහයත් අරගෙන හරි ඒ අකුසලය මැඩපවත්වන්න වෑයම් කරනවා. එතකොට ඒක සමත ක්‍රමයයි ක්‍රියාත්මක වෙන්නේ. එහේ ස්වාමීන් මහත්මයාටත් මම ඒකයි කිව්වේ ඒ Tamanට පුළුවන් ප්‍රමාණයෙන් තමයි කරන්න ඒක ප්‍රශස්තම ක්‍රමේ විදර්ශනාව තමයි. ඉතින් එහෙම කරන්න බැරි නම් අපිට සමත ක්‍රමේ පාවිච්චි කරන්න වෙනවා. මම ඉස්සර ගොඩාක් අර මොකද ස්වාමීන් වහන්සේ අර කියන්නේ ඇණයක් ගහන්න අර අර අර ඇණයක් ඉවත් කරන විදිහට අර ලී ඇණේ ඉවත් කරන ඉස්සර මම ඒ වගේ තමයි හරිම පාවිච්චි කරා එක්කෝ මගහැරලා ඉන්නව නැත්තම් ඇණේ. දැන් හැබැයි මම හතරවෙනි ක්‍රමය ගොඩක් පාවිච්චි කරනවා. අකුසල අරමුණේ මූල හේතුව මෙනෙහි කිරීමයි. අද ඔබ වහන්සේ හරිම ලස්සන එකක් කිව්වා. අර පිටායගේව ඒක ඒගොල්ලන්ගේ හේතුඵල ධර්මයට අනුකූල වූ පැටර්න් එක ගන්දේලට මතක නැති වෙනසන් ඒක මේ මෙතන තියෙන්නේ මගේ මනෝභාවයක් එතන තියෙන්නේ ඒගොල්ල ඒක නිසා මේ දෙක මේවා කරගන්න නැතුව මේක බලන්න ඒක හරිය ලස්සනයි ස්වාමීන් වහන්සේම විදර්ශනා බොහොම පිං ඔබ වහන්සේට ඒක මට හරිම සතුට හිතුණා මේ මේ විතක්ක සන්තාන සූත්‍රයත් එක්ක ඒක බැලුවා නම් ඒක සෑහෙන්න හොඳ විදර්ශනාවක් අප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ